දැන් මේ ප්‍රශ්නය මේ නිතර මහණේ ගත්තා මේ ත්‍රිපරිවට්ටේ යනු කුමක්ද? එම දහම ධම් මාර්ගයේ පැහැදිලි කරලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. ඒවන් ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා. මංගල ධර්ම දේශනාවේ නැත්නම් ඒ කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවේදී ඒ දේශනාව බුදුරජාන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. උන්වහන්සේ මේ ඥාන දර්ශනේ පහළ වෙච්ච හැටි. තිපරි වට්ටාන් ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසි කියලා පෙන්නනවා. ලෝක සත්වයාට යම් ප්‍රතිඥාවක් දුන්නම් මම ලෞතුරා බුදුනා කියලා. මෙන්න මේ තිපරි වට වූ ද්වාදසාකාර වූ යථාභූත ඥාන දර්ශනේ පහළ වුණේ නැද්ද යම් තාක්කල්? ඒ තාක්කල් මම බුදුන් කියලා ලෝකෙට ප්‍රතිඥාවක් දුන්නේ නැහැ. යම් දවසක වට්ට තුනක් ඇති ආකාර 12ක් ඇති ඒවා ත්‍රිපරිවට්ට වූ ද්වාදසාකාර වූ යතහ භූත ඥාන දර්ශනය වට පහළ වුණාද අන්න එදාට මම ලෞතර බුදුන් කියා ලෝකෙට ප්‍රකාශ කරනවා කළා මෙන්න මේක බුදුරන් වහන්සේ පින්නෝ කාරණයක් පළවන වටේ දෙවැනි වටේ තුන්වැනි වටේ වට තුනක් ගැන අපේ භාෂාවෙන් කියවෙනවා. ත්‍රිපරිවට්ටම් කියන එක pāli වචනේ. ත්‍රිපරිවට්ට. වට තුන තුන් වටයක් අපේ භාෂාවෙන් කියනවා. පිරිවටයක් තුන් පිරිවටක් පිරිවටේ කියන වචනේ අපි අහලා තියෙනවා. පිරුවටය. පිරුවට ඇඳහම කොහොමද? කළු වෙනවද සුදු වෙනවද? කළු ඇඳුම් වලට පිරුවට කියන්නේ නැහැ. අද මේ සීල් සමාදන් වෙන පිරුවටයක් අඳිනවා. සුදු පිරිවටයක්. පරිවට්ටයක්. පරිවට්ටේ ලක්ෂණය ඕකෙන් තෝරා ගන්න ඕනේ. පිරිවටේ. මේ පිරිවටේ හරි වැදගත්. සුද්ධ බවටපත් වෙන මනස සුද්ධ බවටපත් වෙන විශේෂ අවස්ථා තුනක් තියෙනවා. මෙන්න මේ විශේෂ අවස්ථා තුන ඥාන තුනක්. චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥාන තුනක්. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දසන ඥානෙ පහළ වෙනවා. ඉස්සෙල්ලම ඒ දර්ශනේ සත්‍යයි කියලා හරියට දැක්කහර පස්සේ ඒකට කියනවා සත්‍යඥානයි කියලා. ඒ සත්‍යඥානයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්කහම ඒ ඥානේ පළවෙනි පිරිවටේ ආර්යයන්ට පිරිවටයක් හම්බ වෙලා සුදු පිරිවටයක් හම්බ වුණා. ඒ කියන්නේ හොඳ සුද්ධතාවයක් ලැබුණා. දර්ශන ඥානයක් පහළ වුණා. චතුරාර්ය සත්‍යයේ පිළිබඳව. දුක කියන්නේ මෙන්න මේකනේ. දුක කියන්නේ මෙන්න මේ සත්‍යය. දුක්ඛ සමුදය කියන්නේ මෙන්න මේකනේ. ඥානගෝචරෝ දැක්කා. දුක්ඛ නිරෝධය කියන්නේ මෙන්න මේ ස්වභාවයනේ. ඥානීය ගෝචර වුණා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ මෙන්න මේකනේ. සැක නැතුව ඥානීය ගෝචරණාවේ හතර. මෙන්න මේකට කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍යඥානෙ. ඔන්න ඒක පිරිවටයක් හම්බ වුණා. සෝවාන් ඵලයට තේනකොට. Thank you. සෝවාන් වෙච්ච කෙනාට එක පිරිවටයක් හම්බ වෙලා තියෙනවා. ත්‍රිපරිවටෙන් තුන් පිරිවටෙන් එක පිරිවටක්. සකු르දාගාමි වෙනකොට අනාගාමි වෙනකොට තව පිරිවටයක් හම්බ වෙනවා. <coughs> ඒ කොහොමද? තව ඥානයක් පහළ වෙනවා මහ බලවත් වෙනවා. අර දුක පිළිබඳව දැක්ක ඥානෙ දුක්ඛේ ඥානං කියන එක. පිරිසිඳ දැනගත යුතුයිනේ නිකන් හිටියට පූර්ණ වෙන්නේ නැහනේ. දැක්ක ඥානෙ අනුගමනය කළා පූර්ණ කළ යුතුයි. එහෙම එකක් නේ මම මේ දැක්කේ ඒක. අන්න එහෙම නෝනා පහළ වෙනවා. දුක කියලා දැක්කට බෑ. මේ දුක හොඳට වැටහෙන්න ඕනේ. ඒකනේ මම මේ දුක කියලා දැක්කට තාම මිදුන්නේ නැත්තේ. මේ දුක කියන එක ඇත්ත කියලා වැටහුණා. ඒ වුණාට සියලු චන්දරාගයෙන් මම මිදිලා නැහනේ. ඇයි මිදෙන්නේ නැත්තේ? මේ වැටහිමේ මදිපාඩුවක් තියෙනවා. වැටුණාට වැටෙච්ච දේ යලි යලි ප්‍රගුණ කරන්න ඕනේ. යලි යලි ප්‍රගුණ කරනකොට ඥානීය වර්ධනය වෙන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේක අත්දැකීමටපත් වෙලා දකින්න ඕනේ. අන්න චතුරාර්ය සත්‍යයේ එක සත්‍යය පිළිබඳව වැටහෙන දෙවෙනි පිරිවටේ දෙවෙනි ඥානෙ මේ දුක්ඛ සමුදය කියලා යමක් ඇද්ද? වැටහුණ යමක් ඇද්ද? මෙන්න මේ තෘෂ්ණාව ඒ ඒ තැන තියෙන චන්දරාගය මේක දුරු කරන්න ඕනේ නෑනේ. නිකන් හිටියට දුරු වෙන්නේ නෑනේ. ඒක දුරු කළ යුත්තක් කියා දකින්න ඕනක් පහළ වෙනවා. මෙන්න දෙවෙනි පිරිවැටේ දෙවෙනි කොටස ඊට පස්සේ මොකද වෙන්නේ? මේ දුක නිරෝධයයි කියලා වැටහුණ ඥාණයට. ඒ උනාලා නිරෝධයේ පිළිබඳ අත්දැකීම තව නැහැනේ. අත්දැකීම ලබා ගන්න නම් මේ දුක්ඛ නිරෝධයේ ප්‍රත්‍යස කළ යුතුයි කියලා හිතන් නිගමනය කරන්න ඔය ඥානය පහළ වෙනවා. මෙන්න දෙවෙනි පිරිවැටේ තුන්වෙනි කොටස ඊට පස්සේ පළවෙනි පිරිවරයට දැක්කා. මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය කියන්නේ මේකයි කියලා. ඒක නම් බොරු නෙමෙයි කියලා දැක්කා. දැක්කට සම්පූර්ණ වුණේ නැහැ. දැන් මොකද කරන්න ඕනේ? මේ මාර්ගයේ වැඩි යුතුයිනේ. එතකොට මේක පූර්ණ වෙන්නේ කියලා දැක්කා. අන්න එතකොට දෙවෙනි පිරිවැටේ හතරවැනි කොටස ආවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කොටස එනකොට පිරිවර දෙකක් සම්පූර්ණයි. සකෘදාගාමී වෙලා අනාගාමී වෙලා යනකම් ওই ටික එනවා. ඊට පස්සේ තුන්වෙනි පිරිවරේ හම්බ වෙනවා. ත්‍රිපරිවර්තේ. තුන්වෙනි පිරිවරේ. මොකද්ද? ඔයිට වල තවත් දුක ගැන දැනගන්න දෙයක් නැහැ. දුක පිරිසිදු දැනගෙන ඉවරයි මම. ඥානයක් පහළ වුණා. තුන්වෙනි පිරිවෙටේ පළවෙනි කොටස හම්බ වුණා. දුක්ඛ සමුදය දුරු කළා කියලා ඥානයට ගෝචර වුණා. තෘෂ්ණාව නැති කළා, කෙලවර කළා. තුන්වෙනි පිරිවෙටේ දෙවෙනි කොටස අසම්පූර්ණයි. දුක්ඛ නිරෝධේ ප්‍රත්‍යස කළා. තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. පූර්ණ වශයෙන්ම දුක්ඛ නිරෝධේ පූර්ණයි. අන්න තුන්වෙනි පිරිවෙටේ තුන්වෙනි කොටස ඒ සඳහා යම් මාර්ගයක් වැඩි යුතුද? ඒ මාර්ගය වඩලා ඉවරයි. මාර්ගය වැඩුවා. ওই ඥානිය පහළ වුණාම කියනවා තුන්වෙනි පිරිවටේ සම්පූර්ණ හතරවෙනි කොටස. ඔන්න ඔකට කියනවා පිරිවෙට තුනක් හම්බ වුණා ආර්යයන්ට රහතන් වහන්සේට. ආර්යෝ රහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් ගොඩ නැගිච්ච පරමාර්ථ පිරිවෙට තුනයි. තිපරි වට්ටේ තුන් සිවුර ඔය තව ක්‍රමයක් එතකොට ආකාර 12ක් වුණා මොකද්ද මේ දුකයි මේ දුක සමුදයයි මේ දුක නිරෝධයයි මේ දුක නිරෝධ ගාමී ප්‍රතිපදාවයි කියලා සත්‍ය ඥානය හතර ආකාරයකින් පළවැනි පිරිවටේ සම්පූර්ණ කරලා තියෙනවා. පළවෙනි පිරිවටේ සම්පූර්ණ කරනට ආකාර හතරයි. ඒක ලැබිච්ච. මේ දුක පිරිසිඳ දැනගත යුතුයි. මේ දුක සමුදය දුරු කළ යුතුයි. දුක නිරෝධේ ප්‍රත්‍යාස කළ යුතුයි. ඒ සඳහා දුක නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ වැඩි යුතුයි කියලා. මෙන්න මේ කාරණා හතර එනකොට දෙවෙනි පිරිවෙටේ අංග හතරකුත් ආවා. කාරණා හතරකුත් එක්ක. දැන් පිරිවෙට දෙකයි කාරණා 8යි. ආකාර 8යි. දුක පිරිහිඳ දැනගත්තා. සමුදය දුරු කළා. දුක නිරෝධයේ ප්‍රත්‍යස කළා. මාර්ගයේ වැඩුවා තව කරන්න දෙයක් නැහැ. කළ යුතු සියල්ල කරලා ඉවරයි අරිහතේ පූර්ණයි. දැනගත්තා. තුන්වෙනි පිරිවෙටේ සම්පූර්ණ වෙනකොට ඒ පිරිවටේ කාරණා තුලත් එනකොට ආකාර 12යි වට 3යි ත්‍රිපරිවට්ටන් ද්වාදස ආකාරයන් යථා භූතං ඥාන දස්සලන් කිවි ඔන්න ඔය අරිහත් වහන්සේගේ ඔන්න ඔය දැනීමට ඉතින් මේ ටික යම් දවසක ලෞතර බුද්ධත්වයටත් ඔය ටික ඕනේ අරිහත් වෙලපත් වෙන කෙනාටත් ඔය ටික ඕනේ එයිසා කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ වට තුනක් ඇති ආකාර දොරසක් ඇති චතු ධර්මයේ කියලා කිව්වේ. ඔන්න ඔය අරිහත් ඵල චිත්තේ ස්වභාවය. ඒ චිත්තේ ඔය ආකාරයන්ගේ ඥානයන්ගෙන් පූර්ණයි. ඉතින් ඕක තමයි ත්‍රිපරිවට්ට ද්වාදසාකාරය.